අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩනවා කියලා කතාවක් යවනවා මේ මම කඩන්න හදනවා කියලා. මම ශ්‍රී ලංකාවෙන් තරඟ කරේ. වෙන අය තමයි ශ්‍රී ලංකාවෙන් ගිහිල්ලා කඩාගෙන ගිහිල්ලා අනිත් පැත්තට තරඟ කරේ. මම කඩන්න ගියේ නෑ. ඔය දුවලා කඩන වෙලාවේ පුතාලා කඩන වෙලාවේ අම්මත් එක්ක ඉතුරු වෙයිදී මේ පුතා විතරයි. මම කියන්නේ. අද සුළුතරයක් ආණ්ඩු කරන 46 දෙනාද කොහෙදයි? മന്ത്രിවරුයි. අපේ අයත් ගිහිලා ඔඩොක්කොට වැටිලා දැන් කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ අයත් මේකේ පාර්ලිමේ ඉන්නවද නැද්ද කියලා මම නම් දන්නේ නැහැ. අපේ අය පලිගන්න ලක් වෙනවා. රස්සාවෙන් අස් කරනවා, මාරු කරනවා, බඩු විල අහස උඩට ගිහිල්ලා. හැබැයි වග කියන්න කෙනෙක් නැහැ මේකට. කවුද කරේ?